ධර්මය අවබෝධ කරගන්න එක මාර්ගයක්. බුදුරජාණන් වහන්සේ ධර්මය අවබෝධ කරගන්න මාර්ග කීපයක්ම පෙන්වනවා. සමහර අයට බණ අහගෙන ඉන්නකොට ධර්මයේ ඇසීම තුලිනුත් ධර්ම අවබෝධය ලබනවා. බුද්ධ ශාසනය තුල ඉන්න උග්ගටි තඤ්ඤ විපටි තඤ්ඤ කියලා පුද්ගලයෝ. උද්ගටිපඤ්ඤ කියන අයට කෙටියෙන් ඇහුවත් ඇති. එක ගාථාව අහලත් නිවන් දකින්නයි ඉන්නවා. දැන් සාරිපුත්ත හාමුදුරුවෝ ගාථාවේ පද දෙකයිනේ ඇහුවේ. උපතිස්ස කියලා තමයි ගිහි නම. අස්සජී මහරහතන් වහන්සේ ධර්මයේ හකුලෝල කෙටියෙන් ගාථාවකින් කියනවා. "ඊ ධම්මා හේතුඵවවා තේ සංහේතු තථාගතෝ ආහ" කියලා පද දෙක ඇහෙනකොටම සෝවාන් වුණා. ඒ මුළු ගාථාවම මතක තියාගෙන කෝලිත මුගලන් හාමුදුරන්ගේ ගිහි නම තමයි කෝලිත. උපතිස්ස කියන මේ තරුණයා තමන්ගේ යාළුවා හොයාගෙන දුවගෙන දුවගෙන ගියා. යනකොට කෝලිතත් පාරක ඇවිදගෙන යනවා ධර්මයේ හොයාගෙන. දුවගෙන ගිහිල්ලා කියනවා යහළුව මට ධර්මය හම්බුණා. ඔබ හොඳට අහගන්න කියෝ. ඉතින් කෝලිතත් වැඳගෙන අහගෙන හිටියා. මේ ගාථාවේ පද හතර මහල ඉවර වෙනකොට කෝලිතත් සෝවාන් වුණා. එතකොට කෙටියෙන් ඇහුවත් බණ ඇසීමෙන් නිවන් දකින්නයි ඉන්නවා. ඒ අයට කියන උග්ගටිතඤ්ඤෝ. විපටිතඤ්ඤ කියන කෙනාට කෙටියෙන් අහලා දිනු කරගන්න අමාරුයි. ඒ කෙනාට බුදුරජාණන් වහන්සේ දීර්ඝ වශයෙන් දහම් දෙසනවා. එහෙම දීර්ඝ දේශනාවක් අවසන් වෙනකොට ධර්මය අවබෝධ කරන අය ඉන්නවා. ඒ අයට කියනවා විපටිතඤ්ඤ. එතකොට අපිට පේනවා බණ ඇසීම කියන්නේ ධර්ම ශ්‍රවණය කියන්නේ ධර්මය අවබෝධ කරගන්න තියෙන එක මාර්ගයක්. ඒ නිසා පින්වතුනි බණ අහනකොට පළවෙනිම දේ තමයි බණ ඇසීමේ ආසාව. හොඳ ආසාවක් තියෙන්න ඕනේ. අප්‍රමාණ ආසාවකින් බණ අහන්න ඕනේ. මම මේ කොයිතරම් දුර්ලභ ධර්මයක් දහන්නේ. බුදුරජාණන් වහන්සේ නමකගේ බණ පදයක් ලෝකේ එක බණ පදයක් ඇහෙන්නේ නැති කල්ප ගණන් ගෙවිලා යනවා. දැන් ওই විපස්සී බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ කල්ප 60ක් බුද්ධ ශූන්‍යයි කියන. එක ධනපදයක් බුද්ධ කියන වචනේවත් කල්ප 60ක් ලෝකේ අහන්නවත් ලැබුණ නැහැ කියන විපස්සී බුදුහාඳුරන්ගෙන් පස්සේ ඊළඟට සිකී වෙස්සබූ කියලා බුදවරු දෙනමක් පහළ වුණාට පස්සේ ආයිමත් කල්ප 30ක් බුද්ධ ශූන්‍යයි. එක බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා නැහැ ඊට පස්සේ කල්ප 30ක් යනකම්. දැන් බලන්න අපේ බෝසතාණන් වහන්සේගේම සංසාර ජීවිතයක් ගැන සඳහන් වෙනවා දහම්සොඬ ජාතකය. අහලා ඇතිනේ දහම්සොඬ රජුරුව එක බණ පදයක් අහන්න මොන තරම් කැපකිරීම කරාද කියලා. ඒ කාලේ අතීතේ මේ වගේ බුදුරු හිටියාලු කියලා මිනිස්සු අතර අදහසක් විතරක් තියෙනවා. හැබැයි මේ බුදුරජාණන් වහන්සේගේ බණ පදයක්වත් දන්න කෙනෙක් ලෝකෙම නැහැ. මේ දහම්සොන් රජුරවන්ට ලොකු ආසාවක් ඇති වුණා අනේ මට එක බණ පදයක් අහන්න තියෙනවා මේ තරම් වස්තුව දෙනවා කියලා අඬබිර කරුවන් ඇරියා. ගම් නගර නියම් ගම් පුරා අඬබෙර ගැහුවා බන පදයක් දන්න එක්කෙනෙක්වත් නැහැ. අන්තිමට මේ වස්තුව වැඩි කරා. වස්තුවේ ටිකෙන් ටික විශාල කරලා විශාල කරලා අඬබෙර කරුවන් ඇරියා වස්තුව මේ තරම් දෙනවා. කවුරුත් නැහැ. අන්තිමට අඬබෙර ගැහුවා රජකම දෙනවා. කවුරු හරි මට එක බන පදයක් කියලා දුන්නොත් මේ රාජ්‍යෙම දෙනවා. රජකම දෙනවා කියලා අඬබෙර ගැහුවා. ඒත් නැහැ. අන්තිමට කල්පනා කරා මේ බණපදයක් නොදන්න ලෝකේ රජකම් කරනවට වැඩිය හොඳයි මම මේ රජකම අතහැරලා යනවා. බොහෝ පිරිසක් හදා වැළපෙනකොට දහම්සොට රජුරෝ බොහොම ධර්මිෂ්ඨ රජකම් කරපු රජුරෝ. එහෙම රජකම් කරපු රජුරෝ රජකම අතහැරලා යනකොට නගර වැසියන් රටවැසියන් හදා වැළපෙන්න පටන් ගත්තා. රජුරෝ කල්පනා කරා බණ පදයක් නොදන්න ලෝකේ මම රජකම් කරනවට වැඩිය හොඳයි මම ධර්මයේ හොයාගෙන යනවා කියලා රජකම අතහැරලා එළියට බහැලා ගියා. මෙහිම යනවා මහා වනාන්තරවල ඇවිද ඇවිද. ඉසිවරු තාපසවරු ඉදත් හිටියා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ පහළ වෙනකොටත් හිටි. ආලාර කාලා මුද්දකරාම් පුත් එක එක භාවනා ක්‍රම කරනවා. හැබැයි නිවන් මඟ දන්න කෙනෙක් නෑ ලෝකේ. ඒ වගේ නොඑක් විදිහේ භාවනා ක්‍රම ඔස්සේ හිත වඩා ගන්නයි ඉන්නවා. හැබැයි නිවන ගැන කවුරුත් දන්නේ නැහැ. මේ අය හොයාගෙන හොයාගෙන යනකොට සක්‍ර දෙවියන් දැක්කා මේ ධර්මයට තියෙන බණපදයක් අහන්න තියෙන ආසාව. දෙවියන් වෙස්සලාගෙන මහා වනාන්තරයේ මැදින් විශාල යක්ෂයෙකුගේ වේශයක් මවාගෙන මතු වුණා. මතු වෙලා කියන ඔබ හොය හොයා යන දේ මම දන්නවා කියෝ. මම එක ගාථාවක කොටසක් දන්නවා කියෝ ධර්මයේ. එතකොට දහම්සොට රජුරෝ කියන අනේ මට මේ කොටස කියලා දෙන්නේ කියෝ. එතකොට කියනවා ඊට පෙර මම හොඳට බඩකින්නේ ඉන්නේ. මං ඔබ මරාගෙන කනවා කියෝ. එතකොට රජුරෝ කියනවා මාව මැරුවොත් බනහන්නේ කවුද? ඒ නිසා මට බණ ටික කියලා ඒ ගාතාව කියලා දීලා ඊට පස්සේ මාව මරාගෙන කන්නේ කියෝ. එතකොට ධර්මයේ වෙනුවෙන් තමන්ගේ ජීවිතේම උනත් පූජා කරන්න කැමති වුණා. එතකොට මේ යක්ෂයා කියනවා මට ඔබ විශ්වාස නැහැ. බන ටික අහලා පැනලා ගියෝ. ඒ නිසා අර පේන ගල් පර්වතයේ උඩට නගින්න කියෝ. අර කන්දට නැගලා ඒ ගල උඩ ඉඳන් පහළට පනින්න කියෝ. ඒ පනින ටිකට මං කෑ ගහලා දන්න ගාථාවේ කොටස කියන්නම් කියෝ. ඒ බනපදයට අහගෙනම පහළට පනින්න මං පනිනකොට ගානට කටටම ගන්නම් කිය මගේ ගොදුර. ඒත් කැමති වුණා. අර ගල් පර්වතයේ උඩට නැගලා බුදු කෙනෙකුගේ බණ පදයක් වෙනුවෙන් මගේ ජීවිතේම පූජා වේවා කියලා පැන්න පහලට. ඒ පණිනකොට සක්‍ර දෙවියන් තමයි වෙස්සලාගෙන හිටියේ. එහෙම දෑතින් අරගෙන දිව්‍ය ලෝකෙටම එක් කරගෙන ගෙනහිල්ලා වාඩි කරවලා ධර්මයේම කියලා දුන්නා. එතකොට අපිට පේනවා අපේ බෝසතාණන් වහන්සේ එක බණ පදයක් අහන්න සසරේ මුළු ජීවිතේම උඩ පූජා කරපු අවස්ථා තියෙනවා. අන්න ඒ නිසා පින්වතුනි බණ අහනකොට අප්‍රමාණ ආසාවක් තියෙන්න ඕනේ. කොයිතරම් දුර්ලභ බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මයක්ද අපි මේ ශ්‍රවණය කරන්න කියලා ඒ දුර්ලභ ධර්මය ගැන අප්‍රමාණ ආසාවකින් බණ අහන්න ඕනේ. දෙවෙනි කාරණේ තමයි සෝතං ඕදහති කියනවා. හොඳට කන් යොමු කරගෙන බණ අහන්න කියනවා. දැන් හිතන්න ඔබ මෙතනට ආවේ ධර්මයේ ශ්‍රවණය කරන්නනේ. එතකොට ලොකු ආසාවක් නිසා තමයි බෞද්ධ ආමාද්‍ය යාලේ ධර්ම දේශනාවක් වෙන් කරගෙන ඒ බණහන්න හිතාගෙන තමයි ඇවිල්ලා මේ මැදිරියේ වාඩි වෙලා ඉන්නේ. එතකොට දැන් ඔබේ සම්පූර්ණ අවධානයම තියෙන දේශනාවට. දැන් හිතන්න අපි ගෙවල් වලත් බණහනවනේ. ඉතින් ඔය රේඩිය වල යනවා නිතර යනවා. ඉතින් දාලා තියෙන බණනේ. මේ බණත් අහනවා මේ ලෝලුත් කපනවා රෙදිත් හොදනවා සමහර මාළු බකුත් අදිනවා නේ <laughs> බණත් අහනවා තැන් තැන් වලින් කෑලි කෑලිත් ඇහෙනවා ඉතින් නේ එතකොට මේ ඉතින් බණත් අහුවා කියනවා හැබැයි මෙතනට ආවේ දැන් එහෙම බණ ඇහුවා කියලා ධර්මයේ අවබෝධ කරගන්න අමාරුයි ඇයි තැන් තැන් වලින් කෑල්ල කෑල්ලනේ ඇහිලා තියෙන්නේ ඒ නිසා පින්වතුනි බණහනකොට ඕහිත සෝතෝ ධම්මං සුණාති තමන්ගේ සම්පූර්ණ අවධානයම දේශනාවට යොමු කරගන්න කියලා. එහෙම තමන්ගේ සම්පූර්ණ අවධානයම දේශනාවට යොමු කරලා බණ ඇහුවොත් තමයි ධර්මය වටහා ගන්න, තේරුම් ගන්න, අවබෝධ කරගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ නිසා බණ ඇසීමේ ආසාවක් තියෙන්නත් ඕනේ. හොඳ අවධානයෙන්ම ධර්මයේ ශ්‍රවණය කරන්නත් ඕන. තුන්වෙනි කාරණේ තමයි අඤ්ඤා චිත්තං උපට්ඨපේති. මම මේ ධර්මය අවබෝධ කරගන්නවා කියලා හිත පිහිටවන්න ඕන. හිතේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕන මං කොහොම හරි මේ ධර්මයේ තේරුම් ගන්න. අවබෝධ කරගන්නවා කියලා අදිෂ්ඨාණයෙන් බඩහන්න ඕන. ඊළඟට අදාළ ධර්ම කරුණු මතක තියාගන්න ඕන. අත්හං ගන්හාති. පස්වෙනි එක අනවශ්‍ය දේවල් බනහනකොට හිතෙන් බැහැර කරන්නට ඕන. පින්වතුනි අද අපි බලමු අපිට කොහොමද මේ කරන පින්කම් බලවත් කරගෙන අපි සුගතියකට යන්නේ? දැන් අපි ඇහුවොත් කියයි මෙතන ඉන්න හැමෝගෙම ඇහුවොත් ඇයි ඔබ බනහන්නේ? ඇයි ඔබ පින්කම් කරන්නේ? ඇයි ඔබ සීල් රකින්නේ? ඇයි ඔබ මේ ධර්මයේ හැසිරෙන්නේ කියලා ඇහුවොත් බොහෝ දෙනෙක් කියයි අනේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕනේ. එහෙම කියලායි නැද්ද? කියනවනේ ඒක තමයි අරමුණ. හැබැයි ඉතින් අපි දන්නේ අපේ පවුල් වල මැරෙන තරමක් මැරුණේ සෝවාන් වෙලාමද? ඊට පෙර මරණය ඉස්සර වෙනවා. අපි උත්සාහ කරනවා මේ කොහොම හරි සෝවාන්වත් වෙන්න ඕන කියලා අපේ හිතේ කැමැත්තක් වුණනාවක් තියෙනවා. ධර්ම අවබෝධයේ පිණිස කැමැත්ත තියෙනවා. හැබැයි ඒ පිණිස අපි කටයුතු කරගෙන යනකොට මරණය ඊට පෙර ඉස්සර වෙනවා. ඒ නිසා ධර්මාවබෝධයකට පෙර මරණයටපත් වෙන කෙනාට ආසන්න කර්ම කියන ඒවා බලවත්. අන්න ඒ නිසා දැන් සෝවාන් වෙච්ච කෙනෙක් නම් කොහොම මරුණත් කමක් නැහැ. කොහොමද සුග තියෙන්නේ දැන් හිතන් බිම්බිසාර රජුරවන්ට මොන තරම් වද දීලාද මැරුවේ කකුල් පළලා ලුණු දාලා ගිනි පොකුරු දැවිද්දවලා කන්න නොදී හිර කරලා තියලා හිර කුටියක දාලා බඩකින්නේ තියලා දවස් ගණන් වද දීලා වද දීලානේ මැරුවේ හැබැයි සෝවාන් වෙලා හිටියේ එච්චර වදවින්දත් අර කිසිම දෙයක් ගැන හිත පිහිටවලා ද්වේෂ කරේ වෛර කරේ නැහැ ධර්මයේම සිහි කර කර ධර්ම මානසිකාරෙම හිත පිහිටවාගෙන හිර කුටියේ ඉඳන් බුදු ගුණ සිහි කරනවා. ඈතින් අර ගිජ්ජ කූට පර්වතේ ගන්ධ කුටියේ බුදුරජාන් වහන්සේ වැඩ ඉන්න තැන ඈතට පේනවා. ඒ දිහා බලාගෙන සිහි කරන අනේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම උන්වහන්සේ නම් අරහං සම්මා සම්බුද්දයි විජ්ජාචන සම්පන්නයි සුගතෝ ලෝකවිදු බුදුගුණ හිතත් ඊළඟට හිතන්න ගත්තා ඔන්න ධර්මයේ ධම්ම කෙනා හිතන ක්‍රමේ සාමාන්‍ය පුතග්ජනයට වඩා වෙනස්. මිනිසා රජුරෝ හිතනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කොච්චර සත්‍යයක්ද ඉපදිච්ච නිසා නේද මම මේ දුක් විඳින්නේ ඉපදීම දුකයි කියලා දේශනා කරපු ධර්මයේ කොච්චරනම් සත්‍යයක්ද මේ ධර්මයේ නම් ඒකාන්තීම ස්වාක්කාතයි සම්දිත්තිකයි අකාලිකයි කියලා ධර්මයේ ගුණ සිහි කරමු දැන් සාමාන්‍ය කෙනෙකුට දහම් දැනුමක් නැති කෙනෙකුට කරදර බාධා එනකොට මතක් වෙනවද ඉපදීම දුකයි කියලා බුදුහාඳුරු දේශනා කරපු ධර්මයේ කොච්චර සත්‍යයක්ද කියලා. එහෙම මතක් වෙන්නේ තමන්ට කරදර බාධා ප්‍රශ්න හිරිහැර එනකොට මතක් වෙන්නේ නැහැ. ඇයි අපිට මෙහෙම වෙන්නේ? එහෙමනේ අහන්නේ නේ. අපි මෙච්චර හොඳට ඉඳලා මෙච්චර ගුණේ හපත් ඉඳලා සමහරු නම් දීපු දාණයට පවා බනිනවා අන්තිමට. අපි මෙච්චර දන් දුන්නා මෙච්චර පින්කම් කරා අපිටමයි කියලා මේ හේන ගෙඩි. අර අරුන් අර යසාගීට ඉන්නවනේ කියලා කවුරු හරි පව් හරියක පෙන්නනවානේ. එහෙම පෙන්නලා තමන්ගේම පිනට දැනගන්නවා. එතකොට එහෙම වෙන්නේ මොකද? ඒ අපිට ධර්මයේ ගැන හොඳ දැනුමක් පිහිටීමක් නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ උන්වහන්සේගේ ධර්මයේ නිවන් දකින්න කියන්නේ නැයි මේ ලෝක ජීවත් වීම සැපක් නම් නිවන් දැකලා මේ සසරින් මිදෙන්න ඕනේ නෑනේ. ඉපදීම දුකයි. කොහේ ඉපදුනත් ජාතිපි දුක්ඛ. ඒ ඉපදීම නැමැති දුක නිසා ඉපදිච්ච සත්වයා ජාතිපච්චයා ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායාස අඬනවා වැළපෙනවා කායික දුක් මානසික දුක් සුසුම් හෙලීම් මහා දුක්ඛ කන්දයක් 11 ගින්නකින් දැවි දැවි තමයි කියන මැරෙනකන් ජීවත් වෙන්නේ එතකොට මේ මහා දුකක් යටතේ තමයි මේ ජීවිතේ ගෙවා ගන්න තියෙන්නේ. එතකොට මේ වගේ භයානක සසර ගමනක් තියෙන්නේ. ඒ භයානක සසර ගමනෙන් මිදෙන්නයි බුදු කෙනෙක් පහළ වෙලා නිවන් මාර්ගක් දේශනා කරන්නේ. අන්න ඒ නිසා බිම්බිසාර රජුගේ මේ ධර්මයේ වටහා ගත්ත නිසා අර හිර කුටියේ ඉච්ඡර වද දෙනකොටත් බුදු ගුණ හිතනවා ධර්මයේ ගුණ හිතනවා සංඝ ගුණ හිතනවා දැන් හිතන්න බිම්බිසාර රජුරෝ බුද්ධ ප්‍රමුඛ සංඝයා වෙනුවෙන් පළවෙනි ආරාමයේ කරලා පූජා කරපු කෙනා. වේළුවනාරාමේ. තමන්ගේ උයම තමයි රාජකීය උයම තමයි කුටි සෙනසුන් හදලා සංඝයාට පූජා කරේ. බුදුරජාණන් වහන්සේ රජගහ නුවරට වඩින්නේ උරුවෙල් කාශ්‍යප නදී කාශ්‍යප ගයා කාශ්‍යප ඇතුළු මේ තුම්බෑ ජටිලයන් සමග හිටපු 1000ක් පිරිස. ඒ අයට බණ කියලා ඒ 1000ක් දෙනා රහත් වුණා. මේ 1000ක් සංඝ පිරිස පිරිවරාගෙන තමයි රජගහ නුවරට වැඩියේ. එතකොට බුද්ධ ප්‍රමුඛ 1000ක් සංඝ පිරිසට මේ වේළුවනාරාමේ කුටි සෙනසුන් හදලා පූජා කරා. එතකොට මහ විශාල ආරාමයක් හැටියට සකස් කරා. එහෙම පූජා කරපු රජුරවන්ට මේ වගේ ප්‍රශ්න ගැටලු එනකොට රජුරුව බනින්න ගත්තේ නෑනේ මම මෙච්චර ආරාමයක් දීලා කොහොමද මේවා විපාක කියලානේ. රජුරුව හිතුවේ ඉපදීම දුකයි කියලා දේශනා කරපු ධර්මයේ කොච්චර සත්‍යක්ද කියලා අන්න ධර්මයට ගලපනවා ජීවිතේ. නම් සාමාන්‍ය තාත්තා කෙනෙක් නම් දැන් මේ වද දෙන්නේ කවුද? තමන්ගේම පුතානේ අජාසත්. තමන්ගේ දරුවා. මෙහෙම වද දෙනකොට දරුවා ගැන කොච්චර වෛරයක් උපදවනවද? මම මෙච්චර දුක් මහන්සි වෙලා ඉගැන්නුවා. මෙච්චර තැනකට ගෙනාවා. රජකමක් දුන්නා. මෝ මට දෙන වද කියලා හිතෙන්නේ නැද්ද වෙන කෙනෙකුට නම්? හිතනවනේ. ඒත් බිම්බිසාර රජුරු අර අජාසත් රජුරුවන්ට වෛර බැඳෙන්නේ සමහර ඉන්නවා මේ පොඩි දේවල් වලට මම මැරිලා හරි මුගෙන් පලි ගන්නවා කියලාගෙන මැරෙන්නේ. හැබැයි රජ්ජුරුවෝ ඒ කිසි දෙයක් හිතුවේ නැහැ අනිත්‍ය භාවනාව වඩනවා මරණ සතිය වඩනවා ධර්මයේ හිත පිහිටවනවා වද දීලා වද දීලා මැරුවත් නිින්ෙන් පිබිදියා වගේ දිව්‍ය ලෝකේ පහළ වුණා. දීඝනිකායේ තියෙන ජනවසබ සූත්‍රය කියලා. දෙවි කෙනෙක් වෙලා ඉපදුනා ජනවසබ නමින්. බුදුරජාන් වහන්සේ මුණ ගැහෙන්න ඇවිල්ලා ධර්ම සාකච්ඡා කරලා වන්දනා කරලා අතුරු දහන් වෙලා දිව්‍ය ලෝකේ දීර්ඝ කතාවක් කියලා යන සිදුවීමක් තියෙනවා. එතකොට අපිට පේනවා මේ සිදුවීම් වලින් සෝවාන් වෙලා හිටියොත් නම් කොහොම මරුණත් සතර අපායෙන් මිදිලා සෝවාන් වෙනවත් එක්කම සතර අපායෙන් මිදෙනවා. ඒ නිසා කොහොමත් පෙර අකුසල් ගෙව්වත් පොඩ්ඩයි විඳින්න තියෙන දුක. ඒකනේ බුදුරජාන් වහන්සේ මහ පොළොවේ තියෙන පුංචි ගල් කැට හතක් අතට ගන්න. අරගෙන පෙන්වනවා මහණෙනි මේ මහ පොළොවේ තියෙන මේ වැලි කැට ගල් කැටත් මේ ශ්‍රී හස්තයේ තියෙන මේ ගල් කැට හතත් අතර වෙනස නුඹලට වැටහෙනවා දහනවා. අනේ එහෙමයි ස්වාමීනි මහ පොළොවේ අති විශාල ගල් කැට මේ වැලි කැට පස් කැට ප්‍රමාණයක් තියෙනවා. ශ්‍රී හස්ති තියෙන ඊටාම ස්වල්පයි මේ පුංචි ගල් කැට හතක් විතරයි බුදුරජාන් වහන්සේ වදාලා මහණෙනි සෝවාන් වෙච්ච කෙනා ගෙවල අවසන් කරපු දුක් ප්‍රමාණය මේ පොළවේ තියෙන වැලි කැට ගල් කැට හා සමානයි කියෝ. අනාගතේ විඳින්න ඉතුරු වෙලා තියෙන දුක් ප්‍රමාණය මේ ශ්‍රී හස්තයේ තියෙන ගල් කැට හත තරම් පුංචි ප්‍රමාණය. ඇයි? උපරිම ආත්ම හතයි. නතේ බවං අත්තමං ආදියන්ති. ඒ නිසා ඒ උපරිම ආත්ම කීපය තුල ලැබෙන ජරා මරණ ආදී ඒ දුක් ගැහැට ටික විතරයි අනාගතේ ඉතුරු වෙන්නේ. අපායෙන් මිදෙනවා. ඉතින් ඒ නිසා මේ ධර්මයේ කරා යන්න තමයි අපි මහන්සි ගන්න. හැබැයි ධර්මයේ කරා යන්න මහන්සි ගන්නකොට ඊට පෙර යම් කිසි හේතුවක් නිසා මරණය ඉස්සර වුණොත් අන්නේ අනතුරු අපිට තියෙනවා. දැන් ඔබට බයක් හිතෙනවද ජීවිතේ මැරෙනකොට මොකක් වෙයිද? අපි මේ පින් කර කර හිටියට අකුසලයක් බලවත් වෙයිද? මොනවා හරි කරපු අකුසලයක් මරණ මංචකේ බලවත් වුණොත් මොකක් වෙයිද? එහෙම බයක් මිනිස්සුන්ට තියෙනවා. ඒක ධර්මයේ සඳහන් වෙනවා පුතජන මට්ටමේ ජීවත් වෙන කෙනාට ආසන්න අකුසල් මරණ මංචකේ ආසන්න කර්මයක් හැටියට අකුසලයක් බලවත් වුණ දුගතිය වැටෙන්න පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ කාලෙම හිටියන්නේ මේ කෝසල මල්ලිකා. දවස් 7කට අපායෙ වැටුණා කියනවනේ. මරණ මංචකේ අකුසලයක් බලවත් වෙලා. එතකොට අන්න ඒ වගේ පින් කර කර හිටියත් මොන පින් කර කර හිටියත් අකුසලයක් බලවත් වුණොත් මරණ මංචකේ දුගතියට වැටෙන්න පුළුවන්. ඊළඟට මරණ මංචකයේ ආසන්න කුසලයක් හැටියට පිනක් ලැබුණොත් සුගතියට යන්න පුළුවන්. අන්න ඒක තියෙනවා. එතකොට මේකෙන් අපි බේරෙන්න නම් මේ අකුසලයක් බලවත් වෙලා දුගතියට වැටෙන්න තියෙන අනතුරෙන් මිදෙන්න නම් අපි නිරන්තරයෙන් කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි සබ්බ පාපස්සකරණ. හැම වෙලාවෙම අපි කටයුතු කරන්න ඕනේ පාපී අකුසල් වලින් වළක්වින වැඩපිළිවෙලක යෙදিলা ජීවත් වෙන්න ඕනේ. දැන් අපි හිතමු අපි දැන් සිල්වත් කියලා. දැන් ඔන්න මේ බණ අහලා ඔබ යම් දවසක ඉඳන් මේ ධර්මය අහලා තීරුම් ගන්නවා මේ අපාය කියන්නේ මෙහෙම භයානක තැනක් සතර අපාය වැටි වැටි යන දුක් සහිත ජීවිතයක් තියෙන. මම කොහොම හරි මේ ධර්මයේ පිහිටනවා කියන අදිෂ්ඨානය තුල ඔන්න යම් දවසක ඉඳන් සීලයක පිහිටිය. දැන් අද ඉඳන් සීල රැක්කා කියලා හිතන හරියටම මම පරණ වැරදි ඕන තරම් තිබ්බ කෙනෙක්. අද ඉඳන් දිවිහිමියෙන් මම මේ සීල් රැකගෙන ධර්මයේ කරා යනවා කියලා අද අදිෂ්ඨානෙන් සීලයකට පැමිණියා. දැන් ඔන්න වැරදි වලින් කය මුල් කරගෙන සිද්ධ වෙන අකුසල් වලින් වළකිනවා. වචනේ මුල් කරගෙන සිද්ධ වෙන බොරු කේලම් පරුස වචන හිස් වචන ආදී ඒවනුත් අදිෂ්ඨානෙන් වළකිලා ඔන්න දැන් කය වචනේ සංවර කරගෙන සිල්වත් වුණා. දැන් ඔන්න පාපී අකුසල් වලින් වළකිනවා. සබ්බ පාපස්සා කරනවා. හැබැයි ඔබ කරපු පරම වැරදි හිත හිතා හිටියොත් මොකද වෙන්නේ? දැන් සිල්වත් උනා විතරක් නෙමෙයි වෙච්ච වැරදි අකුසල් ගැන මතකේ පවා හිතෙනුත් අයින් කරන්න ඕන. ඒකයි පාපී අකුසල් ගැන හිතන්න හිතන්න අකුසල් බලවත් වෙනවා. ඒකයි හිතේ ස්වභාවය. ඒ නිසා කෙනෙක් සීලයක පිහිටලා සංවර වෙලා දැන් අපේ වැඩේ හරි කියලා හිතාගෙන ඉන්න එපා. පරම වැරදි අඩුපාඩු ජීවිතේ ඕන තරම් තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු වැරදි ධර්මයට පැමිණියට පස්සේ ඔබ දක්ෂ වෙන්න ඕන දැන් මං සීලවන්ත කෙනෙක්. දැන් මට ඒව අදාළ නැහැ. මං සීලවන්ත ජීවිතයක් ගත කරන කෙනෙක්. ඒ නිසා පරණ වැරදි දැන් මට අදාළ නැහැ කියලා ඒව සියල්ල හිතේ අයින් කරනවා. ඒව බැහැර කරනවා. ඒක තමයි සබ්බ පාපස් අකරණම් කියන්නේ. සියලු අකුසල් වලින් වළකිනවා වගේමයි වෙච්ච වැරදි අකුසල් ගැන අඩුපාඩු ගැන පරණ වැරදි ගැන මතකේ පවා හිතෙන් අයින් කරන්න ඕනේ. අන්න එතකොට තමයි ඒ පාපී අකුසල් ගැන හිතලා හිතලා බලවත් කරගෙන මරණ මංචකේ බලවත් වෙන්න පුළුවන් ඒවා. දැන් හිතන්න අඟුලිමාල හාමුදුරුවම උදාහරණයට ගන්න. අඟුලිමාල හාමුදුරුවෝ ඒ තරම් මිනිමරපු කෙනෙකුට පුළුවන් වුණානේ පැවිදි වෙලා අර දරුවේ කම්බෙන්න ඉන්න අම්මා කෙනෙක් ළඟට ගිහිලා සත්‍යක්‍රියා කරන් නැගණී මම ආරි જાති ඉපදුනාට පස්සේ දැන දැන පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරේ නෑ මේක සත්‍යයි මේ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වෙලා සුවසේ දරුවා බිහි වේවා කියලා සත්‍යක්‍රියාවක් කරා. ඒ අඟුලිමාල පිරිතේ ඒ කියපු සත්‍යක්‍රියාවෙන් ඒ වෙලාවෙම අර වේදනාව නැති වෙලා දරුවා බිහි වුණා විතරක් නෙමේ අදටත් ඒ පිරිත මේ බුද්ධ ශාසනයේ පවතින තාක් ඒ පිරිතේ ශක්තිය බලය පිහිටන බව දේශනාවේ තියෙනවා. දැන් හිතන්න ඔබ ඔබ අම්මලා දරුවෙක් හම්බෙන්න ඉන්නකොට දරුවා හම්බෙන්න ආසන්න වෙනකොට අඟුලිමාල පිළිත අබටක් කියන්නේ නැද්ද? කියනවනේ. එතකොට මේ බුද්ධ ශාසනයේ පවතින තාක්කල් අනාගතයේ පවා තිරුවන් සරණ ගිය අම්මාවරු දරුවන් ලැබෙන්න ආසන්න වෙනකොට ඒ අඟුලිමාල මහරහතන් වහන්සේගේ පිරිතේ ආශිර්වාද ලැබෙනවා. එතකොට ඒකේ සඳහන් වෙන්නේ මේ පැවිදි වෙන්න පෙර දහස් ගණන් මිනිමරපු කෙනෙක්. ඒ කාලේ මිනිමරුවා. හැබැයි බුද්ධ ශාසනය තුලදී ඒ සත්‍ය ක්‍රියාව තියෙන්නේ යතෝහම් බගිනි බගිනි කියන්නේ නැගනි පින්වත් නංගී අරියා ජාතියා ජාතෝ මම ආර්ය ජාති ඉපදිච්ච දවසේ ඉඳන් එතකොට මව් කුසින් ඉපදිච්ච දවස නෙමෙයි මව් කුසින් ඉපදිච්ච කාලේ නම් අකුසල් කරා හැබැයි ආර්ය ජාතිය උපදිනවා කියන්නේ බුද්ධ ශාසනයට ඇතුළු වුණාට පස්සේ ධර්මයට පැමිණියට පස්සේ සංචිච්ච පානං ජීවිතා වූරූපේත දැන දැන කිසිම ප්‍රාණියෙකුගේ ජීවිතයක් මම තොර කරේ නැහැ තේම සත්‍යීන ඒක සත්‍යයි ඒ සත්‍යානුභවයෙන් ඔබ සුවපත් වෙලා සුවසේ දරුවා බිහි වේවා කියලා තමයි සත්‍යක්‍රියා කරේ එතකොට හිතන්න අඟුලිමාල හාමුදුරු සත්‍යක්‍රියා කරේ මං හොරේ හොරකම් කරලා නැහැ කියලා නෙමෙයිනේ මං බොරු කියලා නැහැ වැරදි කාම සීවනයේදීලා නැහැ මං බේබද්දෙක් නෙමෙයි කියලා නෙමෙයි එතකොට එච්චර මිනීමරපු කෙනෙකුට Taman සත්‍ය ක්‍රියා කරේ මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් බුද්ධ ශාසනයට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් ආර්ය ජාතියට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් පුංචි සතෙක්ගේවත් ජීවිතයක් තොර කරේ නැහැ. ඒක සත්‍යයි කියලා. හැබැයි ඒ බුද්ධ ශාසනයට ඇතුල් වෙන්න පෙර දහස් ගණන් මිනී මරපු මුළු ඇඟම ලේ වලින් තෙත් වෙච්ච කෙනෙක්. එතකොට අපිට පේනවා දැන් බලන්න ওই වගේ අර තබ්බද්දායි කියලා හොර නායකයෙක් 500ක හොර කණ්ඩායමක් එක්ක පැවිදි වෙනවා. පැවිදි වෙලා කල්පනා කරාද මං අර ගේත් බින්දා මේ ගේත් බින්දා මෙච්චර හොරකම් කරා ඌව ගණන් හැදුවේ මම දැන් සීලවන්තයි. මම මේ ධර්මයේ කරා යනවා කියලා අර පරණ වැරදි සියල්ල හිතෙන් අයින් කරලා ධර්මයේ දියුණු කරගෙන ගියා. අන්නේ තුල ධර්මාවබෝධය කරා ගිය අර 500ම එක්ක රහත් වුණා. එතකොට අපිට පේනවා මේ බුද්ධ ශාසනය තුල නොයේ චරිත තිබ්බයි. සමහරු හොරු දරුණු අපරාධකාරයෝ මිනිමරු ඊළඟට ඒ කාලේ හිටපු නගරසෝබිනියෝ ඇවිල්ලා පැවිදි වුණ දැන් අම්බපාලි ඒ වගේම සීරිමා ඒ කාලේ හිටපු නගරසෝබිනියෝ ඇවිල්ලා පැවිදි වෙලා රහත් වුණා ධර්මයේ කරා ගියා තමන්ගේ පරණ ජීවිතේ